සම්මා සම්බුද්දස්ස සදාවත් පින්වතුනි දැන් ඔබ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ත්‍රි සද්ධර්මයටයි සාන්දි දී සිටින්නේ දැන් ඔබ පංච උපාදානස්කන්ධ භාවනාව ඉගෙනගෙන තියෙනවා. මේ පංච පාදානස්කන්ධ භාවනාවේ අනිත්‍ය සීකිරීමේදී ඔබට පුළුවනි ඕනෑම ඉරියව්වකින් මේ පාදානස්කන්ධ භාවනාව සිදු කරන්නට. ඒ කියන්නේ ඔබට භාවනාවට වාඩි වෙලා පුළුවන් අතීතයේ නිරුද්ධ වෙගිය යම් රූපයක් ඇද්ද මේ රූපය අනිත්‍යයි. හටනොගත් අනාගතයේ යම් රූපයක් ඇද්ද මේ රූපය අනිත්‍යයි. හටගත් වර්තමානයේ යම් රූපයක් ඇද්ද මේ රූපය අනිත්‍යයි. මේ ශරීරය තුල යම් රූපයක් ඇද්ද මේ රූපය අනිත්‍යයි බාහිර යම් රූපයක් ඇද්ද ඒ රූපය අනිත්‍යයි ගොරෝසු යම් රූපයක් ඇද්ද ඒ රූපය අනිත්‍යයි සියුම් යම් රූපයක් ඇද්ද ඒ රූපය අනිත්‍යයි හීන වූ රූපයක් ඇද්ද ඒ රූපය අනිත්‍යයි ප්‍රණීත රූපයක් ඇද්ද ඒ රූපය අනිත්‍යයි දුරහට ගන්නා යම් රූපයක් ඇද්ද ඒ රූපය අනිත්‍යයි ළඟහට ගන්නා යම් රූපයක් ඇද්ද ඒ රූපය අනිත්‍යයි කියලා රූපය ගැන වේදනාව ගැනත් සංඥාව ගැනත් සංස්කාර ගැනත් විඥානය ගැනත් මෙය ගැන ඔබට පුළුවන් මේ ගමනක් යනකොට අසී කර කර ඉන්න පුළුවන් නිින්ද යනකම් සිහි කරන්න පුළුවන් වැඩක් වලක් කරන වෙලාව සිහි කරන්න පුළුවන් මේ විදිහට ඔබේ හිත බාහිර අරමුණකට ඉසිරෙන්න නොදී ඔබට සිහි කිරීමේ හැකියාව ඇති කර ගන්නට පුළුවන් මේ පංච පාදානස්කන්ධේ නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කළොත් ඒ කෙනාට ඒක මාර්ගඵල අවබෝධයක් ඇති කරගන්නට උවමනා කරන වේගවත් ප්‍රඥාවක් වැඩෙනවා. ප්‍රඥාව කියලා කිව්ව ඔබට මතක ඇති අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන් හැකියාව. අන්න ඒක දියුණු වෙනවා ඔය විදර්ශනා භාවනාව ඇති වෙන ආකාරයට දියුණු වෙනවා ඔය පංච පාදානස්කන්ධය ගැන සිය පිහිටු වීමෙන්. එතකොට සිය පිහිටවන්නේ කොහොමද? පංච පාදානස්කන්ධය හටගන්නේ මෙහෙමයි. පංච පාදානස්කන්ධය කියන්නේ මේකයි. පංච පාදානස්කන්ධය හටගන්නේ මෙහෙමයි. පංච පාදානස්කන්ධය නැති වෙන්නේ මෙහෙමයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ භාවනාව ආයතන භාවනාව. ආයතන කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයට. මේ හයට ආයතන කියලා කියන්න හේතුව මේ හය ඔස්සේ තමයි සම්පූර්ණයෙන්ම පටිච්ච සමුප්පාදය හැදෙන්නේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. ඉතින් මේ ස්කන්ධ වශයෙන් බලන එක බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම තියෙන භාවනා ක්‍රමයක්. ආයතන වශයෙන් බලන එකත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාළ අර පරිදි භාවනා ක්‍රමමයි. මේ භාවනා ක්‍රම කාලාන්තරයක් තිස්සේ කෝටි සංඛ්‍යාත බුද්ධිමත් ජනතාවක් විසින් අනුගමනය කරලා ප්‍රතිඵල ලැබූ භාවනාවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ යම් තැනක ඇස තිබෙනවාද? යම් තැනක කන තිබෙනවාද? යම් තැනක නාසයක් තිබෙනවාද? යම් තැනක දිවක් තිබෙනවාද? යම් තැනක ඇඟක් තිබෙනවාද? යම් තැනක මනසක් තිබෙනවාද? එතන දුක ඇත. එතන තමයි දුක තිබෙන්නේ. යම් තැනක ඇස කන නාසය දිය කය මන කියන හයේ උපතක් තිබේද? එතන තමයි දුකේ උපත. එතන තමයි ජරා ජීර්ණ වීමේ උපත. එතන තමයි රෝගයේ උපත. එතන තමයි මරණයේ උපත. මේ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මේ ආයතන 6 අවබෝධ කළ යුතු දෙයටයි අයිති. සතිපට්ඨාන සූත්‍රය බොහොම ලස්සනට පෙන්වා දෙනවා. චක්කුංච පජානාති ඇහැ දැනගන්නවා හොඳට මොකද්ද කියලා රූපංච පජානාති රූපත අවබෝධ කරගන්නවා යංච තදුබයන් උප්පජ්ජති සංයෝජනං තංච පජානාති ඒ ඇහත් රූපයත් මුල් කරගෙන සංයෝජනයක් හට ගන්නවා නම් ඒකත් දැනගන්නවා යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. ඒ වගේම උපන්නා නූපන් සංයෝජනයන් උපදිනවද ඒකත් දැනගන්නවා. එතකොට නූපන් සංයෝජන බන්ධන උපදිනවද ඒකත් අවබෝධ කරගන්නවා උපම් බන්ධන ප්‍රහාණය වෙලා යනවද ඒකත් අවබෝධ කරගන්නවා මේ විදිහට ආයතන භාවනාව ගැන අවබෝධයක් ඇති කරගන්නට නම් මේ ආයතන භාවනාව ගැන හොඳ තේරුම් ගැනීමක් තිබෙන්නට ඕන එක්තරා අවස්ථාවක මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර ධර්ම සාකච්ඡාවක් ඇති වුණා මෙන්න මේ ධර්ම සාකච්ඡාවේදී මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් මෙන්න මේ අහනවා. ප්‍රිය ආශ්මත් සාරිපුත්‍රයන් වහන්සේ මේ ඇස රූපයට බැඳිලා තියෙන දෙයක්ද? එහෙම නැත්නම් රූප ඇසට බැඳිලා තියෙන දෙයක්ද? මේ කන ශබ්දයට බැඳිලා තියෙන දෙයක්ද? නැත්නම් ශබ්දේ කනට බැඳිලාද තියෙන්නේ? මේ නාසය ගඳ සුවඳට බැඳී තියනවාද? නැත්තම් ගඳ සුවඳ නාසයට බැඳී තියනවාද? මේ දිව රසයට බැඳී තිබෙනවාද? නැත්නම් රස දිවට බැඳී තිබෙනවාද? කය පහසට බැඳී තිබෙනවාද? පහස කයට බැඳී තිබෙනවාද? මනසට අරමුණු බැඳිලා තියෙනවද? අරමුණු මනසට බැඳිලා තියෙනවද කියලා අහනවා. මේ ප්‍රශ්නේ අහන්න හේතුව තමයි අපිට බැලූ බැල්මට පේන්නේ ඇහැයි රූපේ එකට තියෙනවා වගේ. බැලූ බැල්මට අපිට තේරෙන්නේ කනයි ශබ්දේ එකට තියෙනවා වගේ. නාසයේ ගඳ සුවඳයි එකට තියෙනවා වගේ. දිවයි රසය එකට තියෙනවා වගේ. කයයි පහසයි එකට තියෙනවා වගේ. අරමුණුයි මනසයි එකට තියෙනවා වගේ. නමුත් මේක දෙකක්. මේක එකිනෙකට නිදහස් දෙකක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ප්‍රියාශ්මත් කොට්ටිත ඇස රූපයට බැඳිලත් නැහැ රූපේ ඇහැට බැඳිලත් නැහැ කන ශබ්දයට බැඳිලත් නැහැ ශබ්දේ කනට බැඳිලත් නැහැ නාසයේ ගඳ සුවඳට බැඳිලක් නැහැ. ගඳ සුවඳ නාසයට බැඳිලක් නැහැ. දිව රසයට බැඳිලක් නැහැ. රසය දිවට බැඳිලක් නැහැ. කය පහසට බැඳිලක් නැහැ. පහස කයට බැඳිලක් නැහැ. මනස අරමුණු වලට බැඳිලක් නෑ අරමුණු මනසට බැඳිලක් නෑ එහෙමනම් කොට්ටිත හාමුදුරන්ට සාරිපුත් හාමුදුරුව දාලා බැරි වෙලාවත් බැඳිලා තිබුණා නම් කවදාවත් ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කරලා මේ ඇසකරනාසී දිවකය මන කියන ආයතන හයෙන් නම් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකෙන් පෑදිලු පේනවා එකිනෙකට බැඳිලා නැතුව තියෙන්නේ. ඉතින් මේකට සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමාවක් වදාලා. උපමාව වදාළු කොහොමද? ඔන්න කළු හරකෙකුයි සුදු හරකෙකුයි කඹයකින් ගැට ගහලා තියෙනවා. මේ කඹයකින් ගැට ගහපු කළු හරකයි සුදු හරකයි දෙන්න කඹෙන් ගැට ගහලා තමයි අතහැරලා තියෙන්නේ. ඉතින් මේ නිසා මේ දෙන්න ගමන් කරනකොට කළු හරක යනකොට සුදු හරකක් යනවා. සුදු හරක යනකොට කළු හරකක් යනවා. මේ විදිහට කළු හරකයි සුදු හරකයි වෙන් වෙලා නැතුව යන්නේ. එතකොට සුදු හරකගෙන් කළු හරකට වෙන් වෙන්නත් බෑ. කළු හරකගෙන් සුදු හරකට වෙන් වෙන්නත් බෑ. එතකොට කෙනෙක් කිව්වොත් මේ දිහා බලලා මෙන්න මෙහෙම. කළු හරක නිසායි අර සුදු හරක යන්නේ. සුදු හරක නිසායි කළු හරක යන්නේ කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. ඒ සුදු හරක යන්නේ කළු හරක නිසා නොවේයි. කළු හරක යන්නේ සුදු හරක නිසා නෙමෙයි. හරක් දෙන්නම යන්නේ කඹේ නිසා. කඹේකින් ගැට ගහලා තියෙන නිසා. යම් දවසක කඹේ කැපුවද කඹේ කපුද කපපු වෙලාවට සුදු හරකක් නිදහස් කළු හරකක් නිදහස්. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ ඇස රූපයට බැඳිලා නැහැ. රූපය ඇසට බැඳිලා නැහැ. ඇසයි රූපය දෙකට බැඳිලා තියෙන්නේ ආසාව නිසා. කන ශබ්දයට බැඳිලා නැහැ. ශබ්දේ කනට බැඳිලා නැහැ. කනයි ශබ්දය කියන දෙකටම බැඳිලා ඉන්නේ ආසාවෙන්. නාසයේ ගඳ සුවඳට බැඳිලා නැහැ. ගඳ සුවඳ නාසයට බැඳිලා නැහැ. මේ දෙකටම බැඳිලා ඉන්නේ ආසාවෙන්. දිව රසයට බැඳිලා නැහැ. රසයේ දිවට බැඳිලා නැහැ. ඒ දෙකටම බැඳිලා ඉන්නේ ආසාවෙන්. කය පහසට බැඳිලා නැහැ. පහස කයට බැඳිලා නැහැ. ඒ දෙකටම බැඳිලා ඉන්නේ ආසාවෙන්. ඒ වගේම මනස අරමුණු වලට බැඳිලා නැහැ අරමුණු මනසට බැඳිලා නැහැ මේ දෙකටම බැඳිලා ඉන්නේ ආසාවෙන් එතකොට මේ ආසාවෙන් බැඳිලා ඉන්න කෙනා තමන්ගේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වයට සිහිය පිටුවලා හොඳ සිහියෙන් හොඳ සිහියෙන් බලනවා බලනකොට යාට පේනවා අනිත්‍ය වූ ඇහැක් අනිත්‍ය ඇහැක් පේන්නේ මෙහෙමයි ඇස කියන එක නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් ඒ වගේම යාට පේනවා අනිත්‍ය වූ කන. මේ කන නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. සමහර හිතාගෙන ඉන්නේ මේ ඇස සතර මා ධාතුන්ගෙන් විතරක් හටගත්තු එකක් කියලා. එහෙමනම් ඉතින් අපිට පුළුවන් වෙන්නට ඕන કૃතිම විදියට ඇහක් හදලා ඒ ඇතුළේ විඥානයක් උපද්දවන්නට. එහෙම පුළුවන් කමක් නැහැ. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු නිසා මේ ඇහැ ඇහැ තුල නාම රූපයන්ගෙන් හැදෙන සෑම දෙයක්ම හැදෙනවා. නාම රූපයන් තුල හැදෙන සෑම දෙයක්ම මේ ඇහැ මුල් කරගෙන හැදෙනවා. ඒකට හේතුව තමයි ඇහැ නාම රූපයන්ගෙන් හටගත්තු දෙයක්. කන නාම රූපයන්ගෙන් හටගත්තු දෙයක්. නාසය නාම රූප වලින් හටගත්තු දෙයක්. දිව නාම රූප වලින් හටගත්තු දෙයක්. මේ ශරීරය නාම රූප වලින් හටගත්තු දෙයක්. මනස නාම රූප වලින් හටගත්තු දෙයක්. ඒ නිසා තමයි පටිච්චසමුප්පාදයේ පැහැදිලිවම විග්‍රහ කොට වදාළේ අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ ආයතන හය හටගන්නේ නාම රූප වලින් නාම රූප පත්‍ය සලායතන නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ආයතන හය මේ නිසා මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු ආයතන හය ගැන හොඳ සිහියෙන් බලාගෙන ඉන්න ඔය අනුවලින් මේ අසදිහා සිහියෙන් බලාගෙන ඉන්නකොට එයා දකින්නේ අනිත්‍ය වූ ඇහැක් එයා කන දිහා සිහියෙන් බලනකොට එයාට පේන්නේ අනිත්‍ය වූ කනක්. එයා නාසයට සිහිය පිටවාගෙන ඉන්නකොට එයාට අවබෝධ කරන්නේ අනිත්‍ය වූ නාසය. එයා දිවට සිහිය පිටවාගෙන ඉන්නකොට එයා අවබෝධ කරන්නේ අනිත්‍ය වූ දිවක්. එයා කයට සිහිය පිටවාගෙන ඉන්නකොට එයා අවබෝධ කරන්නේ අනිත්‍ය වූ ශරීරයක්. මනසට සිහිය පිටවාගෙන ඉන්නකොට එයා අවබෝධ කරන්නේ අනිත්‍ය වූ මනසක්. ඉතින් ඒකට හේතුව තමයි නාම රූප අනිත්‍ය නිසා මේ ආයතන හය අනිත්‍යයි. ඉතින් මේ ගැන නුවණින් විමසනකොට අන්‍ය ඇස දැනගන්නවා. ඒ වගේම රූපත් දැනගත යුතුයි. ශබ්දත් අවබෝධ කරගත යුතුයි. අනිත්‍ය වූ ශබ්ද බව, අනිත්‍ය වූ ගන්ධ සුවඳ, අනිත්‍ය වූ රස, අනිත්‍ය වූ පහස, අනිත්‍ය වූ අරමුණු. හිතට එන සෑම අරමුණක්ම නිත්‍ය නෑ. හැම අරමුණක්ම අනිත්‍යයි. මෙන්න මේ විදිහට දැනගන්නකොට මේ අනිත්‍ය වූ ඇහත් අනිත්‍ය වූ රූපත් නිසා යම් බන්ධනයක් හට ගන්නවද? ඒක අවබෝධ කරගන්නවා. මෙන්න මේ විදිහට ආයතන හය ඔබට දියුණු කරන්න පුළුවන්. ඔබට ඊළඟ වැඩසටහනේදී මේ ආයතන හය තවදුරටත් දියුණු කරගන්න පුළුවන් ආකාරය මේ ආයතන හය තුළ සීය පිහිටවල තවදුරටත් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් ආකාරය ඔබට ඉගෙන ගන්නට පුළුවන්. ඒ නිසා ඔබට මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන හය නිදහස් වීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.